ඒතර මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ බොහෝම සංක්ෂිප්තව තමන් වහන්සේ සතු අසහාය බුද්ධ ඥානය බුද්ධ ගුණය හෙළිදරව් කරනවා. ඒක අතකින් බුදුරජාන් වහන්සේ බොහොම සංක්ෂිප්තයි මේක හෙළිදරව් කරන්නේ. ඒ නිසා අපිට සෑහෙන්න සාධක සූත්‍ර ඉස්සරහට ගන්න වෙනවා. මේ බුදුරජාන් වහන්සේ පෙන්වන වචනය විස්තර කරගන්න. එහෙම නැත්නම් මේ බුදුරජාන් වහන්සේ කියන වචනය පැහැදිලි කරගන්න. ඉතින් අපි ටිකක් භාවනා වැඩසටහනක් නිසා භාවනා වැඩසටහනට ටිකක් උදව් වෙන ආකාරයට එතකොට යම් යම් සූත්‍ර දේශනාවන් ඉස්සරහට ගනිමින් සාධක සූත්‍ර ඉස්සරහට ගනිමින් එතකොට මේ බුද්ධ වචනේ තේරුම් ගන්න උත්සාහත් වෙනවා. එතකොට අපි ඊයේ ටිකක් කතා කළා සතිපට්ඨාන භාවනාව හරහා කෙනෙක් කායानुපසනාවක් කරහා ඒ කායानुපසනාව තුළ සෑහෙන්න හිතේ සමාධිමත් භාවයක් හදාගෙන ඊළඟට ඒ සමාධිමත් භාවය තුළ සමාධිමත් භාවය උපයෝගී කරගෙන ඊළඟට වර්තමාන වශයෙන් මේ කයේ සිද්ධ වෙන දේවල් දැකීම තුලින් හිතේ ඇතිවන පරිවර්තනය සම්බන්ධයෙන්. ඒ කියන්නේ හොඳින් සමාධිමත් හිතකින් මේ කය දිහා හොඳට බලනකොට ඒකේ මේ ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් ඇතුළත තියෙන ස්වභාවය තියා හොඳින් දකිනකොට හිතේ එක්තරා අන්දමක පරිවර්තනයක් සිද්ධ වෙනවා. හිතේ මේ තිබුණ සාමාන්‍ය සංඥා අයින් වෙලා මේ කියන්නේ මේක මගේ කයය මේක ඊටාම හොඳය මේක ඊටා ලස්සනය මේක ඊටා හැඩය මේක කඩවසම්ය මේ ආදී වශයෙන් අපි මේ හිතාගෙන තිබිච්ච දේවල් බැහැර වෙලා ඒ වෙනුවට මෙතන මේ ඇත්ත ඇති සැටියෙන් තියෙන ස්වභාවය ඇත්තටම මෙතන මේ තියෙන හේතුන් නිසා හටගත්තු ස්වභාවය ඒ හට අරගෙන තියෙන දෙයට අත්වන ඉරණම ඒකේ යථා ස්වභාවය අන්න කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා එතකොට මේ කායानुපස්සනාව තුළ හිත නැවත නැවත හසුරවන්න හසුරවන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ කායනුපසනාව තුලින්මත් අන්න හිතේ යම් පමණක විරංජනේ වීමක්, විමුක්ත වීමක්, නිදහස් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ හැම අනුපස්සනාවක් තුළම මෙන්න මේ කාර්යය සිද්ධ වෙනවා. ඒ නිසා ඇතම් කෙනෙක් කායानुපස්සනාව මුල් කරගෙන සෑහෙන දුරක් යනවා. ඇතම් කෙනෙක් වේදනානුපස්සනාව මුල් කරගෙන සෑහෙන දුරක් යනවා. ඇතම් කෙනෙක් චිත්තානුපස්සනාව මුල් කරගෙන සෑහෙන දුරක් යනවා. නැත්නම් කෙනෙක් ධම්මානුපස්සනාව මුල් කරගෙන සෑහෙන දුරක් යනවා. මේ එක එකක් කිසිසේත්ම අනිත් එකට මේ දෙවෙනි නෑ. ඊටාම ප්‍රබල කර්මස්ථාන අපි එකිනෙකාගේ රුචි අරුචිකම් අනුව ඉතින් අපි එක එක දෙයකට ඇලුම් කරන්න පුළුවන්. ඒකේ කිසි වැරද්දක් නැහැ. අපිට කායानुපස්සනාව බොහොම හොඳට අල්ලලා ගිහින් තේනවා නම් ඒකේ වැඩි වැඩියෙන් ඉදුණයි කියලා කිසි පාඩුවක් නැහැ. අපිට වේදනානුපස්සනාව හොඳට අල්ලලා ගිහිල්ලා තියෙනවා නම් ඒකේ වැඩියෙන් වැඩියෙන් ඉදුණයි කියලා පාඩුවක් නැහැ. චිත්තානුපස්සනාව නම් හොඳට අල්ලලා ගිහිල්ලා තියෙන්නේ. ඒකේ වැඩියෙන් ඉදුණා කියලා පාඩුවක් නැහැ. ඒ නිසා අපිට හොඳට රුචි වෙච්ච, හොඳට හිතට කාවැදිච්ච මේ අනුපස්සනාව තේරුම් ගැනීමෙන් ඒ අනුපස්සනාවේ බහුලීකృత වීම හරහා අපේ හිතේ අර බුදුරයන් වහන්සේ කියන ඒ අරමුණු කෙරෙන් හිත ඈත්වීමක්, අරමුණු කෙරෙන් හිත නිදහස් වීමක්, අනිශ්චිත ස්වභාවයට පත්වීමක් ඉෂ්ට වෙන්න ඉඩ තියෙනවා. සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක නිකාම්ම සිද්ධ වෙනවම නෙමෙයි කාලාන්තරයක් තිස්සේ මේක මේ කය තුල අපි හිතමු කය උදාහරණයට ගත්තොත් කය තුල මේ තියෙන යථා ස්වභාවය දකින්න උත්සාහත් වෙන්න ඕනේ. ඊළඟට මේ කයේ තියෙන යථා ස්වභාවය කොහොමද හටගන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට ඒ හටගත්ත දේ නිරුද්ධ වෙලා යන්නේ කොහොමද? නැති වෙලා යන්නේ කොහොමද? වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේකේ මේ හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා. විහෙරති විහෙරති කියලාමයි බුදුරජාන් වහන්සේ නැවත නැවත පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේක මේ දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි කලබල වෙන්න නරකයි. දැන් මේ සූත්‍රයේ ගැඹුරට ගැඹුරට යනකොට අපි මේ කතා කරන දේවල් අනේ මට නැහැනේ මං කවදද ඔයා ලබාගන්නේ කියලා කලබල වෙන්න නරකයි. මේක නිකන් පුංචි ගහක් ක්‍රමානුකූලව ඒ අවශ්‍ය පෝෂණය ලබා දීලා ටික ටික අතුපතර විහිදිලා මල් කොළ පළ දරනවා වගේ බොහොම ක්‍රමානුකූලව වැඩෙන ගමනක් තියෙන. ඒ නිසා අපි කලබුණා කියලා මේ දේ ඉෂ්ට වෙන්නේ නැහැ. කලබල වීම තුල සමහරලාට අපි මේ කාර්ය සමහරට අපි මේ වැරදි පාරවල් වල පවා යන්න ඉඩ තියෙනවා. නමුත් කලබල වෙන්නේ නැතුව මෙතන තියෙන මේ සබහා දහමට අනුකූලව එහෙම නැත්නම් ස්වාභාවිකව වැඩෙන දහමක් මෙතන තියෙන්නේ. හේතුඵල දහමට අනුව විකසිත වෙන මේ පියුමක් මෙතන තියෙන්නේ කියලා අපි හිතාගෙන මේ ගමනේ අපි ටිකෙන් ටික උත්සාහත් වෙනවා නම් අන්න අපේ සිත් සතන් තුලත් මේ කියන ස්වභාවයන් පොඩ පොඩ අවදි කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට කායानुපස්සනාවේ එතකොට යම් කෙනෙක් යම් යෝගාවචරයක යෙදෙනකොට අන්න යාට තේරෙනවා මෙතන තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න යාට තේරෙනවා මෙතන මේ මමෙක් පුජ්‍යලයක් කියලා ස්වභාවයක් නැහැ. මෙතන මේ හේතුන් නිසා හටගත්තු ස්වභාවයක් තියෙනවා. ඒකත් හරීම අනිත්‍යයි. ඒකත් බොහෝම අවිනිශ්චිතයි. හැමතිස්සෙම දුකින් පෙළෙන ස්වභාවයක් තියෙන්නේ. මගේ වසඟෙහි පවත්වන්න බෑ. ඔන්න හොඳට ත්‍රිලක්ෂණය වැටහෙන්න පටන් ගන්නවා. ඒතර ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න එයාට තේරෙනවා අත්තිකායෝති වාපනස සතිපච්චුපටිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය කියලා අන්න බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එතකොට මේ කය එයා පරිහරණය කරනවා තමන්ගේ හිතේ හොඳට තවදුරටත් ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා. තවදුරටත් සතිය හොඳට තහවුරු කරගන්න පිහිටි සතියක් හොඳට අල්ලලා හිටින සතියක් අඛණ්ඩ සතියක් මේ කය හරහාම ඇති කරගන්න එයා මේ කයම පාවිච්චි කරනවා. එතකොට මේ කයෙන් මොකක්වත් අපිට බාධාවක් වෙලා නැහැ. කයම පාවිච්චි කරනවා යා උපකරණයක් වශයෙන්. කයෙන් සෑහෙන්න ප්‍රයෝජනයක් අරගෙන යා මේ සතිය සමාධිය ප්‍රඥාව කියන දේවල් ප්‍රයෝජන මේ දියුණු කරනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේ අපි වඩපු භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කියලා දෙනවා. අන්න හිතපත් වෙනවා මේ දැන් කයවත් ඇසුරු නොකර එයාටම ආවෙනික බොහොම ප්‍රනීත මුලදී නම් අපිට බොහොම ඒකාකාරී වෙච්ච එක්තරා අන්දමක නිදහසක් භුක්ති විඳින්න. කයවත් දැන් ඇසුරු කරන්නේ වේදනාවක් මත උනත් ඇසුරු කරන්නේ හිතේ එන විවිධාකාර සංඥාවන්වත් ඇසුරු කරන්නේ නැහැ. අන්න හිතට තේරිලා එක්තරා අන්දමකින් දැන් මේ කය ඇසුරු නොකර වේදනාවන් ඇසුරු නොකර සංඥාවන් සංස්කාරයන් ඇසුරු නොකර මට තනියෙන් හිට ගන්න පුළුවන්. මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ කවුරුවත් මට ඕනේ කියලා අන්න හිතට ස්වාධීනත්වයක් ලැබිලා. නිදහසක් ලැබිලා. අපි අර ඊයේ ගත්ත උපමාවේදී හරියට නිකන් අර මුලින් මේ හිබ්බෙක් ගොඩින් ගොඩින් තිබ්බහම එයාට පුරුදු නැත්තම් මේ ගොඩබිම එයාගේ හිතේ ලොකු චකිතයක් ඇති වෙනවා. සන්ත්‍රාසයක් ඇති වෙනවා. නමුත් නැවත නැවත නැවත මේ ගොඩබිම ඉන්න ඉන්න ගොඩබිම ඇසුරු කරන්න ඇසුරු කරන්න අන්න ඒ සතා පුරුදු වෙනවා අවශ්‍ය වෙලාවට ගොඩබිමම ඉන්නත් අවශ්‍ය වෙලාවට නැවතත් වතුරට පයින්නත් වතුර තුල ජීවත් වෙන්නත්. ඔන්න වගේ අපේ හිතෙත් මේ පරිවර්තනය ටික ටික සිද්ධ වෙනවා. ඒ නිසා මේ පරිවර්තනය අපි එකපාරට සිද්ධ නොවුනා කියලා ප්‍රශ්නයක් ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. කොයි දේත් බොහෝම ටික ටික තමයි පුරුදු වෙන්න තියෙන්නේ. එතකොට මේ සූත්‍රය තුල බුදුරජාන් වහන්සේගේ මේ හිතේ පවතින දේවල් අල්ල බදාගන්නේ නැති ස්වභාවය. ඊළඟට දේවල් තුල දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා කියලා ඒ බඳු දෘෂ්ටිගත වීම නැති ස්වභාවය. මේ තුල දෙයක් ඇත කියන අන්තය හෝ දෙයක් නැත කියන අන්තය හෝ මේ අන්ත නොගෙන ඉන්නා ස්වභාවය මේ සූත්‍රය තුළ මහා ගැඹුරකින් විස්තර වෙනවා. අපි ඉස්සරහට ගත්තේ ඉතිකෝ භික්කවේ තථාගතෝ දට්ඨා දට්ඨබ්බං දිට්ඨං න මඤ්ඤති. ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේ මහණෙනි මේ තථාගතය තථාගතයන් වහන්සේ දැකීමෙන් වෙන් වූ දැකිය යුතු දෙයක් තියෙනවා කියලා මඤ්ඤණා කරන්නේ නැහැ. දැන් අපි කතා කළා මඤ්ඤණා කියන වචනය ඒ කියන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් අපේ හිතා ගැනීම තියෙනවා. ආ මේක මෙහෙමයි කියලා අපි හිතා ගන්නවා. ඒ වෙලාවෙ හිතා ගැනීම මිසක් අපි මේ හිතින් හදාගත්ත දේවල් මිසක් බොහෝ වෙලාවට ඒව ඇත්ත ඇති හැටියෙන් තියෙන දේවල් නෙමෙයි. ඇත්ත වශයෙන්ම තියෙන දේවල් නෙමෙයි. නමුත් අපි මොකක් හරි රූපයක් දැක්කම ඒ හා සම්බන්ධ දේවල් හිතා ගන්නවා. අපිට සද්දයක් ඇහුණා මේ සද්දය හා සම්බන්ධ දේවල් අපි හිතා ගන්නවා. ගඳක් සුවඳක් දැනුණාම ඒ හා සම්බන්ධ සෑහෙන දෙයක් අපි හිතා ගන්නවා. දිවෙන් රසයක් දැනුණාම අපි සම්බන්ධ දේවල් හිතා ගන්නවා. කයට ස්පර්ශයක් දැනුණාම මේ ස්පර්ශය හා සම්බන්ධ নানা ප්‍රකාර විස්තර අපේ රුචි අරුචිකම් එක්ක එකතු කරලා අපි හිතා ගන්නවා. හිතට සිතුවිල්ලක් ආවහමත් අපි නිකන් ඉන්නේ ඒකට තව දේවල් ඈඳලා ඒක එහාට මෙහාට ගලපලා සංස්කරණය කළා අපි සෑහෙන කතන්දරයක් ගොතා ගන්නවා අපි හිතා ගන්නවා. එතකොට මෙන්න මේ මඤ්ඤණා කිරීම අපි සතු එක්තරා අන්දමක රෝගයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මඤ්ඤිතම් බික්කවේ රෝගෝ. මඤ්ඤිතම් බික්කවේ ගණ්ඩෝ. මඤ්ඤිතම් භික්කවේ සල්ලෝ. බුදුරජාන් වහන්සේ කියනවා මේ මඤ්ඤණාවන් මහන්නේ හරියට නිකන් ලෙඩක් වගේ. මේ මඤ්ඤණා කිරීම හරියට නිකන් උලක් වගේ. මේ මඤ්ඤණා කිරීම හරියට නිකන් විස ගෙඩියක් වගේ කියලා අනුබුදුරජාන් වහන්සේ කියනවා. සබ්බ මඤ්ඤිතානන්වේව සමතික්කමෝ කියලා මුනිසන්තෝති වොච්චති කියලා ඔහම මේ බුදුරජාන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේදී එහෙම කියනවා. යම්සේ ශාන්තව මුනිවරේක් මෙන්න මේ සියලුම මඤ්ඤණාවන් සමතික්‍රමණය කළා වාසය කරනවා කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ මේ සියලු මඤ්ඤණාවන් සමතික්‍රමණය කරපු උත්මේ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට දැන් රහතන් වහන්සේ සම්බන්ධයෙන් ඒ විදිහට කියන බුදුරජාණන් වහන්සේ දැන් මේ තමන් වහන්සේගේ හිතේ ස්වභාවය සම්බන්ධයෙන් දැකපු තේවල් සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ කොහොමද කටයුතු කරන්නේ? මෙන්න මේ කාරණාව තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. දට්ටා දට්ටබ්බං දිට්ටන්න මඤ්ඤති. ඒ කියන්නේ දැකීමෙන් තොර වූ දැකිය යුතු දෙයක් තියෙනවා කියලා අන්න මඤ්ඤණා කරන්න යන්නේ නැහැ. දැකීමක් සිද්ධ වුණා. ඒ දැකීම මාත්‍රයෙන් පිට මෙන්න මෙතන දෙයක් තිබුණා කියලා මඤ්ඤණා කරන්න යන්නේ නැහැලු. අදිත්තං න මඤ්ඤති. මේකේ මට දකින්න බැරි වෙච්ච මොකක් දෝතයක් තියෙනවා කියලා එහෙමවත් මඤ්ඤණා කරන්න නැහැලු. දට්ඨබ්බං න මඤ්ඤති. දැකී යුත්තක් එතන තිබුණා. ඊටාම වටන දෙයක් බලන්න තිබුණා කියලා එහෙම මොකක්වත් මඤ්ඤණාවක් නැහැලු. තට්ඨාරං න මඤ්ඤති. එයන් එතෙන්ද කියනවා මේකේ දැකිය දකින්න කෙනෙක් ඉන්නවා කියලා මඤ්ඤණා කරන්නේ නැහැ කියලා. ඉතින් තාම සූක්ෂම අන්දමකින් මේ පද ගලපලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දකින අවස්ථාවේදී ඒ දැකීම මාත්‍රයෙන් එහා ගිය, ඒ ක්‍රියාවෙන් එහා ගිය එතන දකින දෙයක් තියෙනවා කියලා හිතා ගැනීමක් එතකොට භාගතුන් වහන්සේගේ නැහැ. ඊළඟට මෙතෙන්දී නොදකපු දෙයක් සම්බන්ධයෙන් දැන් දැකීමේ ක්‍රියාව සිද්ධ වුණා. ඊට පරිබාහිරව නොදකපු දෙයක් සම්බන්ධයෙන්නුත් ඒතර භාගතුන් වහන්සේගේ මඤ්ඤණාවක් නැහැ. හිතීමක් නැහැ. හිතා ගැනීම නැහැ. දට්ටබ්බන්න මඤ්ඤති මෙතන දැකිය යුතු දෙයක් තියෙනවා. එතන තාම වටන දෙයක් දකින්න තිබුණා කියලා එහෙම මඤ්ඤණාවක් ඇත්තෙත් නැහැ. ඊළඟට මේ දකින්නේ මමය, දකින්නේ භාගතුන් වහන්සේය, දකින්නේ ගෞතම බුදුරජාන් වහන්සේය. ඒ ආදී වශයෙන් තමන්ට පුද්ගල ස්වභාවයක් ආරෝපණය කරගෙන කෙනෙක් පුද්ගලයේ දකින්නවා කියලා පඤ්ඤණා කරන්නේත් බුදුරජාන් වහන්සේ නැහැ. ඔන්න මේ දැකීම් සම්බන්ධයෙන් මේ විදිහට ඔන්න බුදුරජාන් වහන්සේ බොහොම અભීතව ප්‍රකාශ කරනවා. ඊළඟට පින්වත්නි මේ වගේම ඇසෙන දේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියනවා. ඉතිකෝ භික්ඛවෙන් තථාගතෝ සුතා සෝතබ්බං සුතං න මඤ්ඤති. දැන් මේ ඇසීමෙන් තොර වූ ඇසීමෙන් වෙන් වූ ඇසිය යුතු දෙයක් තියෙනවා කියලා මඤ්ඤණා කරන්න හැලු. අපි දුමු මොනාහරි ඇසීමක් සිද්ධ වුණා. අපි දුමු කවුරු හරි කෙනෙක් කතා කරනවා ඇහුණා. ඒ ඇසීමෙන් තොර වූ ඇසිය යුතු දෙයක් එතන තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මඤ්ඤණා කරන්න හැලු. ඊළඟට අසුතං න මඤ්ඤති. මොකක් හරි මට ඇහුනේ නැද්ද කියලා එහෙම මඤ්ඤනා කිරීමකුත් නැහැලු. ඊළඟට සෝතම්බං න මඤ්ඤති. ඒ කියන්නේ මෙතන ඇසේ යුත්තක් තියෙනවා කියලා එතනට දෙයක් ආරෝපණය කළා. ඒක නාමපදයක් අරගෙන මෙතන දෙයක් තියෙනවා කියලා කරගෙන එහෙම මඤ්ඤනා කරන්නෙත් නැහැලු. සෝතාරං න මඤ්ඤති. ඒ කියන්නේ අසනා කෙනෙක් ඉන්නවා කියලා හිතා ගැනීම මඤ්ඤනා කිරීම එහෙම ඇත්තෙත් නැහැලු. එතකොට මෙන්න ඇසීම් සම්බන්ධ ශේස්ත්‍රය ගැන ඔන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඊළඟට නාසයෙන් දිවෙන් දැන ගැනීම සම්බන්ධයෙන් ශරීරයෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැන ගැනීම සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. ඉතිකෝ භික්කමෙන් තථාගතෝ මුතා මෝතබ්බං මුතං න මඤ්ඤති. දැන් මේ නාසයෙන් ගඳ සොඳ බැලීම සම්බන්ධයෙන් දිවෙන් රස බැලීම සම්බන්ධයෙන් කයෙන් ස්පර්ශයන් විඳීම සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියනවා එතන විඳීම් විඳීමෙන් වෙන්නු විඳියුතු දෙයක් තියෙනවා කියලා මඤ්ඤණා කරන්න හැල්ලු. ඊළාට අමුතං න මඤ්ඤති. මේ විඳින්න ඒ කියන්නේ නොවිඳි දෙයක් තියෙනවා කියලා මඤ්ඤණා කරන්නේ නැහැලු. මෝතබ්බං න මඤ්ඤති. විඳියුතු දෙයක් එතන තිබුණා කියලා මඤ්ඤණා කරන්නේත් නැහැලු. මෝතාරං න මඤ්ඤති. එහෙම විඳින කෙනෙක් ඉන්නවා කියලත් මඤ්ඤණා කරන්නේ නැහැලු. ඊළඟට ඔන්න හිත සම්බන්ධයෙන් කියනවා හිතට එන සිතුවිලි සම්බන්ධයෙන් දැනීම් සම්බන්ධයෙන් නැත්නම් හිතින් දැනගන්නා ස්වභාවය සම්බන්ධයෙන් මේ විදිහට ප්‍රකාශ කරනවා ඉතිකෝ භික්කවේ තථාගතෝ විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං න මඤ්ඤති මේ කියන්නේ හිතෙන් යමක් දැනගත්තා ඒ දැන ගැනීම මාත්‍රයෙන් එහා ගිහිල්ලා මෙතන දෙයක් තිබුණා කියලා ඒබඳු මඤ්ඤණාවක් නැහැලු ඊළඟට අවිඤ්ඤාතං නමඤ්ඤති. මේ මට දැනගන්න බැරි වෙච්ච මොකද්ද මෙතන තිබෙනවා කියලා ඒ බඳු මඤ්ඤණාවක් ඇත්තෙත් නැහැලු. විඤ්ඤාතබ්බං නමඤ්ඤති. මෙතන දැනගත යුතු දෙයක් තියෙනවා කියලා නාම පදයක් වශයෙන් ඒ බඳු මඤ්ඤණාවක් ඇත්තෙත් නැහැලු. විඤ්ඤාතාරං නමඤ්ඤති. මේ දැනගන්නා කෙනෙක් ඉන්නවා කියලා, පුජ්‍යලයක් ඉන්නවා කියලා, සත්වයක් ඉන්නවා කියලා ඒ බඳු මඤ්ඤණාවක්වත් ඇත්තේ නැහැලු. එතකොට අපිට තේරෙනවා දැන් මේ බුදුරජාන් වහන්සේගේ ඉන්ද්‍රිය පරිහරණයයි අපේ මේ සාමාන්‍ය ඉන්ද්‍රිය පරිහරණය අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට අපි රූපයක් දැකපු ගමන් ඔන්න එක්ක මම බලනවා. ඒ රූපේ හරිය ලස්සනයි කියලා ඉතින් අපි নানা ප්‍රකාර කතන්දර ගොතනවා. කණෙන් සද්දයක් ඇහුවාමත් ඉතින් අපි ඒ අපි අහගෙන ඉන්නවා එතන සද්දය ඇහෙනවා එතන ඔන්න මේ සංගීත සංදර්ශනයේ තියෙනවා নানা ප්‍රකාර වශයෙන් ඒක මම බලන්න යන්න ඕනේ ඒක හරිම ලස්සනයි ඒක මට බලන්න බැරි වුණා. ඉදා කාලෙත් මෙහෙම එකක් තිබුණා. নানা ප්‍රකාර විදිහට අපි නම් කතන්දර ගොතනවා. එහෙම ස්වභාවයක්. ඒතර භාග්‍යතුන් වහන්සේගේ සිතේ නැති ආකාරය අන්න බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරින් විස්තර කරනවා. දැන් එතකොට දැන් මේ ආදී වශයෙන් අපි සලකනකොට දැන් අපිට තේරෙනවා ටික ටික ගැඹුරට යන්න ගැඹුරට යන්න බුදුරජාන් වහන්සේගේ හිතේ මේ දේවල් අල්ලන්නේ නැති ගතිය දේවල් ග්‍රහණය කරන්නේ නැති ගතිය දේවල් වල ඇලිලා ගැලිලා ඉන්නේ නැති ගතිය ඔන්න හොඳට ප්‍රකට වෙන ස්වභාවයක් තියෙනවා ඉතින් මේ කාරණාව තවත් ප්‍රකට කරගන්න ඒ අදහසින්ද දන්නෙත් නෑ බාහුණ කියලා ස්වාමින් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ අවස්ථාවේදී ඇත්තටම බුදුරජාන් වහන්සේ චම්පා කියන නගරේ ගග්ගරා පොකුණ අසල තමයි වාසය කරන්නේ. ඉතින් මේ ස්ථානෙට වැඩම කරන බාහුණ කියන ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් ඍජුවම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කතෙහි නොකෝ බන්තේ ධම්මේහි තථාගතෝ නිස්සට්ඨෝ විසංයුත්තෝ විප්පමුත්තෝ විමරියාදි කතේන චේතසා විහෙර විහෙරතිති මේ භාගතුන් වහන්සේගෙන් අහනවා භාගතුන් වහන්සේ මේ තථාගතයන් වහන්සේ කතරම් වූ දහම් කීයක් දහම් කීයකින් මේ දේවල් වලින් අත්හැරිලා දේවල් අත්හැරලා දාලා දේවල් වලට නොඇලී ඒවෙන් මිදිලා කිසිම සීමා මරියාදාවල් වලින් තොරව ඒ කියන්නේ මායිම් කරගත්තේ නැති සිතකින් වාසය කරනවාද එතකොට බුදුරජාන් වහන්සේ කියනවා දසහිකෝ පන බහුණ ධම්මේහි තථාගතෝ nissatto විසංයුත්තෝ විප්පමුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති. මේ බාහුණ ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙනවා. මෙන්න මේ අංග 10කින් භාගතුන් වහන්සේ එතකොට තමන් වහන්සේ ඒ දේවල් අතහැරලා ඒවට නොඇලී ඒවෙන් නිදහස් වෙලා ඒව ගැන කිසිම සීමාවක් නැතුව ඒ කියන්නේ ඒව රැඳුනොත් සීමා වෙනවා අපි ඒවා ගැන නොරැඳිලා නම් අන්නේ හිතේ තියෙන සීමාවන්ගෙන් තොර ගතියක්. හාත්පස පැතිරිච්ච ගතියක්. අන්නේ මායිම් කර නොගත් සිතකින් වාසය කරනවා කියන ඔන්න 10 ආකාරයක් නැත්නම් අවස්ථා 10ක් ස්ථාන 10ක් ඔන්න පෙන්වනවා. කතමේහි දසහි මොනවද මේ 10 කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. රූපේන කෝ බාහුන තථාගතෝ නිස්සට්ඨෝ විසංයුත්තෝ විප්පමුත්තෝ විමරියාදි කතේන චේතසා විහෙරති ඊළඟට වේදනා කෝබාහුන තථාගතෝ නිස්සට්ඨෝ විසංයුත්තෝ විපමුත්තෝ විමරියාදි කතේන චේතසා විහෙරති. මේ ආදී වශයෙන් කරුණු 10ක් පෙන්නනවා. මුලින්ම තියෙන එක කතකින් බැලුවම මේ අර වේදනා සංඥා චේතනා මේ මොකද්ද මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය. ඒතොර මේ පංචස්කන්ධයම ගැන බුදුරන් වහන්සේ මේ එකම ප්‍රකාශය කරනවා. ඒ කියන්නේ රූපයක් රූපයක් අල්ලගෙන බුදුහාමුදුරුවෝ මේ ඇලිලා ඉන්නෙත් නැහැ. ඒක තුල ගැලිලා ඉන්නෙත් නැහැ. ඒකෙන් හිර වෙලා ඉන්නෙත් නැහැ. ඒ රූපයෙන් එහෙනම් බුදුරයන් වහන්සේගේ හිත නිදහස්. රූපය අත්හැරලා තියෙන්නේ. ඊළාට ඒකෙන් නොඇලී තියෙන්නේ. ඒකෙන් නිදහස් වෙලා තියෙන්නේ. ඒක එතකොට රූපෙන් නොඇලීම නිසා රූපය තුල හිර නොවෙච්ච නිසා එතකොට කිසිම රූපය හා සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේගේ හිතේ සීමාවක් නැහැ. සීමා වෙනවා එක රූපයක් ඇල්ලුවා නමුත් එක රූපයක්වත් නොඇල්ලීම නිසා අන රූප ලෝකයේ තුල බුදුරජාන් වහන්සේගේ හිත නිදහස්. ඒකේ සීමාවක්, මරියාදාවක් මොකක්වත් නැහැ. වේදනා සම්බන්ධනොත් ඔය වගේමයි. බුදුරජාන් වහන්සේගේ හිතේ එතකොට වේදනා අතහැරලා තියෙන්නේ. වේදනාවන් වල නොඇලී කටයුතු කරන්නේ. වේදනාවලින් නිදහස් වෙච්ච හිතක් තියෙන්නේ. වේදනාවන් හා සම්බන්ධයෙන් මායිම් කර නොගත් හිතක් තියෙන්නේ. වේදනාවලට සීමා නොවෙච්ච, පටු සීමාවක වේදනාව හා හිර නොවෙච්ච හිතක් තමයි තියෙන්නේ. සංඥාවන් සම්බන්ධයෙන් දැන් සාමාන්‍යයෙන් අපි හිතනවා බුදුරජාන් වහන්සේ නොදන්නා දෙයක් නැහැ. සර්වඥයි කියලා අපි කියනවා. නමුත් දැන් මෙතන පුදුමාකාර වැඩේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් ਸਰවඥ වුණත් ඒ කිසිම දෙයක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අල්ලගෙන නැහැ. ඒ දන්නා වූ ඒ සියලුම දේවල්, ඒ සංඥාවන් අපිට මු සංඥා මාත්‍ර විතරක් අපි එතන සැලකුවොත්, සංඥා ස්කන්ධය විතරක් සැලකුවොත්, ඒ සංඥා සියල්ල බුදුරජාණන් වහන්සේ අත්හැරලා ජීවත් වෙන්නේ. ඒවෙන් නොඇලී ජීවත් වෙන්නේ. ඒවෙන් නිදහස් වෙලා ජීවත් වෙන්නේ. ඒවායේ මායිම් කර නොගත් සිතකින් ජීවත් වෙන්නේ. දැන් පින්වත්නි අපි ගැන හිතලා බලන්න. අපි සාමාන්‍ය මොකක් හරි දෙයක් ඉගෙන ගත්තට පස්සේ ඉතින් ඒකට අපි කොයි තරම් ඇලිලාද ජීවත් වෙන්නේ. අපි ඒක අපේ ඔළුවේ හිර කරගෙන, ඒකෙන් මාන්නයක් හදාගෙන, ඒක මගේ කියාගෙන, ඒකට අදාළව නමට තව කැලී ටිකක් එකතු කරගෙන, ඒකට පේටන්ට් පත්‍රයකුත් අරගෙන නාන ප්‍රකාර දේවල්. නමුත් බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගෙන සියල්ල කෙරෙන් මිදලා වාසය කරනවා. අපි නම් පොඩ්ඩක් දැනගෙන ඕක ගැන සෑහෙන්න කෑ ගහනවා. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේ තියෙන මුළු ලෝකෝත්තර විශේෂයටත් ගියලා සියල්ලක් දැනගෙන කිසිම දෙයක් අල්ලන්න අල්ලන්නේ නැතුව නිදහස් වාසය කරනවා. ඊළඟට සංස්කාර සම්බන්ධයෙන් සංස්කාර සම්බන්ධයෙන්ුත් මේ විදිහමයි. ඒතර කිසිම බුදුරයන් වහන්සේගේ හිතේ පහළ වෙන අනිකුත් යම් හෝ චිත්ත ස්වභාවයන් තේනවා නම් ඒ කිසිම දෙයක් නොයල්ලපු සිතකින් වාසය කරනවා. නොයලී වාසය කරනවා. අත්හල හිතකින් වාසය කරනවා. නිදහස් වෙච්ච හිතකින් මිදිච්ච සිතකින් වාසය කරනවා. ඒ දේවල් වලට සීමා නොවෙච්ච, ඒවා දේවල් තුල හිර නොවෙච්ච, පටු නොවෙච්ච සිතකින් වාසය කරනවා. එතකොට හිතේ පහළ නාන ප්‍රකාර විඥාන ස්වභාවයන්. අපි හිතමු රූපයක් බලනකොට චක්කු විඥාන පහළ වෙනවා. අපි තුන් සද්දයක් අහනකොට සෝත විඥාන පහළ වෙනවා. ඔය වගේ යම් හෝ විඥාන ස්වභාවයන් පහළ වුණනම් ඒ එකකවත් හිර නොවෙච්ච හිතකින්. ඒ එකකටවත් පටු නොවෙච්ච හිතකින්. ඒ එකකටවත් ඇලිච්ච නොඇලිච්ච හිතකින් අන්න භාගතුන් වහන්සේ වාසය කරනවා. එතකොට මෙතන උපමාවකුත් බුදුරජාන් වහන්සේ කියනවා හරියට දැන් මේ මඩේ පිපිලා මඩේ මේ මේ පැලවෙලා මඩෙන් උඩට ඇවිල්ලා ඊළඟට වතුරනුත් උඩට ඇවිල්ලා මේ නෙළුම් මලක් පිපෙනවා. දසාත සුවඳ පැතිරෙනවා. මේ මඩෙන් මේ තමයි පිපුනේ. වතුරෙන් ඔන්න එළියට ආවා. දසාත මේ සුවඳ පතුරවමින් විකසිත වෙලා මේ වතුරේ ගෑවෙන්නෙත් නැතුව මඩේ ගෑවෙන්නෙත් නැතුව මෙන්න මේ නෙළුම් නෙළුම් මල බබලෙනවා. ඔන්න වගේ කියනවා තථාගතයන් වහන්සේ. එතකොට මේ සාමාන්‍ය මේ ලෞකික මේ নানা ප්‍රකාර දේවල් ඇස්සේ මේ සංසාරේ තුල මේ පෘථග්ජන ලෝකයේ තුල අන්න භාගතුන් වහන්සේ ඒවැන් නොඇලී ඒවැයට සීමා නොවි ඒවට පටු නොවි ඒවා තුල හිර නැතුව මිදුණු සිතකින් නිදහස් වෙච්ච හිතකින් වාසය කරනවා. එතකොට අපිට තේරෙනවා මේ தত্ত্বය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට පමණක් සීමා කළත් නැහැ. යම් අවස්ථාවක අපි හිතමු රහතන් වහන්සේලා සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ එතකොට හුඟක් වෙලාවට මෙන්න මේ මිදුණු ස්වභාවය, දේවල් ග්‍රහණය නොකරන ස්වභාවය, අල්ලන්නේ නැති ස්වභාවය, ඒව තුළ හිර නොවෙච්ච ස්වභාවය. ඉතින් ඒ යම් යම් මට්ටම්වලදී රහතන් වහන්සේලාත් තමන්ගේ හිතේ ස්වභාවය ප්‍රකාශ කරපු අවස්ථාවන් තියෙනවා. අපි තව ටිකක් බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන්ම ඉස්සරහට ගත්තොත් මොකද මේ කාලකාරාම සූත්‍රයේ බුදුරජාන් වහන්සේගේම ශ්‍රේෂ්ඨ ගුණයන් විස්තර කරන නිසා හාලිද්දකානි සූත්‍රය කියලා මේ සූත්‍රයක් එනවා. ඒකදී බුදුරජාන් වහන්සේ උගන්වනවා මෙන්න මේ රූපය කියන එක හරියට නිකන් විඥාණයට gederak වගේ. ඊළඟට වේදනාවන් කියන එක විඥාණයට දැගලා ඉන්න gederak වගේ. සංඥාවන් කියන එක විඥාණයට බැහැගෙන ඉන්න තියෙන gederak වගේ. සංස්කාරයන් කියන එක විඥාණයට läගලා ඉන්න, පැතිරලා ඉන්න, බැහැලා ඉන්න, පිහිටලා ඉන්න gederak වගේ. ඒතකොට අපේ සිත සාමාන්‍ය මේ එක gederak හරි ඇසුරු කරනවා. අපි ඉතින් gedera ඇතුළට වෙලා ඉන්න තමයි කැමති. එක්ක රූප gedera ඇතුළේ ඉන්නෝ. රූප gedera ඇතුළේ නැත්තම් වේදනා gedera ඇතුළේ ඉන්නෝ. වේදනා gedera ඇතුළේ නැත්තම් සංඥා gedera ඇතුළේ ඉන්නෝ. සංඥා gedera ඇතුළේ නැත්තම් ඔන්න සංස්කාර gedera ඇතුළේ ඉන්නෝ. අපි ඉතින් හැමතිස්සෙම ගයක් ඇසුරු කරගෙන තමයි වාසය කරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ ගැන මෙහෙම ප්‍රකාශ කරනවා. රූප ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. දැන් මේ එතන එන හාලිද්දකානි කියන ඒ බ්‍රාහ්මණයට මේ කියන ගෘහපතියට කියනවා බුදුරයන් වහන්සේ මේ රූප ධාතුව කියන එක රූපස්කන්ධය කියන එක විඥාණයට තියෙන ගයක්. රූප ධාතු රාග විනිබද්ධංච පන විඥානං ඕකසාරීති උච්චති. ඒ කියන්නේ මේ රූප ධාතුවට ඇලිලා ඒකේ බැඳිලා ඉන්න විඥාණයට ඒ රූප ධාතුව ඇසුරු කරන ඒ රූප gedara ඇසුරු කරන ඒ gedara ඇතුලේ ඉන්න විඥානයක් කියලා කියනවා. හැබැයි තථාගතෝ අනෝකසාරීති උච්චති. දැන් මේ තථාගතයන් වහන්සේ මේ එකම gedarakවත් ඇසුරු නොකර තමයි වාසය කරන්නේ. ඒ නිසා බුදුරයන් වහන්සේට කියනවා ගෙයක් ඇසුරු නොකර හැසිරෙන කෙනෙක් කියලා. අපි නම් ඉතින් ගෙවල් අල්ලගෙන, ගෙවල් ලොකු කරගෙන, ගෙවල් වලට තව කෑලි එකතු කරගෙන, අනිත් ඒවා එක්කත් රණ්ඩු කරගෙන අපි ගේ ඇතුළේ පුළුවන් තරම් ඉතින් ගේ ඇතුළෙම ඉන්න තමයි බලන්නේ. අපිට ගයක් නැත්නම් අනිත් කෙනෙක්ගේ ගෙදරට අපි යනවා. නමුත් බුදුරජාන් වහන්සේ ගයක් ඇසුරු නොකර වාසය කරන කෙනෙක්. උන්වහන්සේගේ හිත එතකොට රූපයක් අල්ලගෙන ඒක අස්සට වෙලා ඉන්නෙත් නැහැ. වේදනාවක් අල්ලගෙන ඒක අස්සේ ඉන්නෙත් නැහැ. සංඥාවක් අල්ලගෙන ඒක අස්සේ ඉන්නෙත් නැහැ. සංස්කාර අල්ලගෙන ඒක අස්සේ ඉන්නෙත් නැහැ. ඔන්න උන්වහන්සේගේ විඥාන ස්වභාවය එතකොට අපිට ටිකක් හරි අමාරුයි එක පැත්තකින් තේරුම් ගන්න. මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් අපිට ටිකක් ටිකක් පැටලෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් අපි හිතමු යෝගාවචරයේ අර අපි මුලින් කතා කරපු සතිපට්ඨානයක් වගේ දෙයක් වඩනකොට එයාගේ හිතේ පොඩ පොඩ මේ රූපයක් ඇසුරු කරගෙනම කායानुපස්සනාවක් වැඩුවත් මේ රූපයේ තියෙන ආදීනව ප්‍රකට ප්‍රකට වෙන්න ගන්නවා. අපි තු මේ රූපයක් ඇසුරු කරගෙන නැවත නැවත අපි දුනු ධාතු කර්මස්ථානයක් වඩනකොට මේ ධාතු කර්මස්ථානය හරහා යාට හොඳට දැන් සමාධිමත් හිතකින් මේ ධාතු ස්වභාවය දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් යා නැවත නැවත බලනවා. මේක එකපාරක් දෙපාරක් නෙමෙයි සිය දහස් වාරේ බලනවා. බලන්න බලන්න අන්න ධාතුන්ගේ යථා ස්වභාවයට තේරෙන්න ගන්නවා. එතකොට ඒ තේරීම හරහා තමයි අන්න යාතුල ප්‍රඥාව වැඩිලා ඊළඟට සතිය හොඳට දියුණු වෙලා ඒ සතියේ ප්‍රඥාවේ මුහුකුරා යාමක් සිදු වුණාම පස්සේ තමයි අන්න ඒ හිත తాවකාලිකව හෝ අන්නේ රූපෙන් අයින් වෙන්නේ. ඒක අතකින් අර මේ අනිසිත ස්වභාවයකට එන්නේ. ඉතින් මේක හැබැයි తాවකාලිකයි. මොකද තාමත් මේ හිතේ ආශ්‍රව ස්වභාවයන් තියෙනවා. ඉතින් ආයෙත් ගිහිලා රූපය අල්ලගෙනවා. අල්ලන අල්ලන ගතියක් තියෙනවා. නමුත් ඉතින් අර යෝගාවචර නැවත නැවත උත්සාහත් වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී අපි හිතමු හොඳට දැන් එයා රූපයක් ඇසුරු නොකර ඉන්න උත්සාහවත් වෙනවා. නාඩි 5 10 20 ඉතින් මේක පොඩ පොඩ පොඩ පොඩ වැඩි කරගෙන යනවා. යම් අවස්ථාවක මේකේ හොඳ ප්‍රනීත මට්ටමකට ආවනම් හොඳට මේ රූපයෙන් හිත නිදහස් වේගෙන නිදහස් වේගෙන ඈතට ඈතට ගියා නම් ඒක නිමිති ගන්නම බැරි වෙලා අනිමිත්ත ස්වභාවයකට යන්න පුළුවන්. දැන් මේ නිමිති ගැනීම තුළ බුදුරජාන් වහන්සේ කියන හැම තිස්සෙම මේ යම් හෝ අපේ හිතේ ක්ලේශයක් හටගෙන තියෙනවා නම් අනිවාර්යයෙන් මෙතන නිමිති ගැනීමක් තියෙනවා කියලා. සනිමිත්තා භික්කවේ uppajjati papaka akusala dhamma no animitta. අන්න කරන ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කියනවා මහන්න මේ යම් තාක් අකුසල ධර්මයන් තියෙනවද ඒවා අනිවාර්යෙන් නිමිති සහිතවමයි පහළ වෙන්නේ. එතකොට යම් වෙලාවක නිමිති නැත්තම් තස්සේව නිමිත්තස පහනා ඒවන්තේ පාපකා අකුසලා ධම්මා න හොಂತಿති. අන් මේ යම් අවස්ථාවක ඒ බඳු නිමිති නැත්තම් අර හටගත්ත පාපක අකුසල ධර්මයන් පවතින විදිහක් නැහැ. ඒතර මෙන් අපිට තේරෙනවා අපිටම මේ අනිමිත්ත සබහ මේ අනිශ්චිත ස්වභාවයක හිත ටික ටික පවත්වනකොට ඒක තව තව හොඳට පිරිසුදු වෙවි පිරිසුදු වෙවි ගිහිල්ලා හිත ඔන්න එකම නිමිත්තක්වත් නොගන්නා තත්වයකටපත් වුනොත් අර අනිමිත්ත කියන සමාධි පැත්තක් නිමිති නොගන්නා හිතේ සමාධියක් වැඩෙන්න අවස්ථාව තියෙනවා. එතකොට මෙන්න මේ తত্ত্বය එක අතකින් අපේ ටික ටික විපස්සනාවේදී යෝගාවචරයේ සමහරකට අත්දකින්න පුළුවන්. හොඳට මේ අපි හිතමු සංස්කාර ධර්මයක ඇතිවීම නැතිවීම ස්වභාවය එයා දැක දැක හිටියා. ඒක දැන් ශීඝ්‍රව සිද්ධ වෙනවා. ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය අපි හිතමු ඔන්න අපි රූප ධර්මයක් දිහා බලාගෙන හිටියා. එයා ධාතු මනසිකාරයක් වැඩුවා. ඒකේ තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිනවා. මොහොතක් පාසා යම්කිසි රූප ස්වභාවයක් පහළ වුණා. ඒ ස්වභාවය හටගත්ත නැතිලා ගියා. හටගත්ත නැතිලා ගියා. හටගත්ත නැතිලා ගියා. මේක දැන් ශීඝ්‍රව සිද්ධ වෙනකොට එයාට දැන් තේරෙන්නේ නැහැ මෙතන මේ හටගත්තේ පටවි ධාතුවද කියලා. මෙතන මේ හත් මෙතන මේ හටගත්තේ තේජෝ ධාතුවද කියලා. මෙතන මේ හටගත්තේ වායෝ ධාතුවද කියලා. මෙතන මේ හටගත්තේ ආපෝ ධාතුවද කියලා. ඒ තරමට මේ හට ගැනීම නැතිවීම ඊටාම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. අපි හිතමු එහෙම නැත්නම් එයා වේදනාවක් දිහා බලනවා. මෙතන මේ හටගන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කියලා ඒ යෝගාවචරයට දෙන්නේ තීරණය කරගන්න බෑ. ඒ තරම් යහුසුලුව ශීඝ්‍රයෙන් මේ වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් එයා දකිනවා. ඉතින් මෙන්න මේ වගේ මට්ටම් වලදී එයාට මේකේ නිමිති ගන්න හරි අමාරු වෙනවා. අන්න හිත නිමිති නොගෙන මේ අරමුණෙන් හිත නිදහස් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා අනිමිත්ත මේ විමෝක්ෂ මුඛයක් කියලා. කියන්නේ අනිමිත්ත ස්වභාවයකින් නිමිති නොගන්නා ස්වභාවයකින් ඔන්න හිත නිදහස් වුණා. මොකද නිමිති ගන්නා තාක් අපි ඒ තුළ තමයි රැඳෙන්නේ. රැඳෙන්නේ. නිමිත්තානුසාරී විඥානං හෝති. ඒ කියන්නේ නිමිත්ත අනුසාරයෙන් අපේ විඥානේ පිහිටලා තියෙන්නේ. හැබැයි යම් අවස්ථාවක නිමිති ගන්න බැරි වුණා නම් අන්න එතකොට විඥාන විඥානේ පිහිටන්න තැනක් නැහැ. අන්න එතනින් හිත නිදහස් වුණා. ඉතින් මෙන්න මේ කාරණාව බුදුරජාන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ චූලසුඤ්ඤත සූත්‍රයේදී මේ මහා සුඤ්ඤත සූත්‍රයේදී බොහොම ගැඹුරින් විස්තර කරනවා. ඒකදී උපමාවක් වශයෙන් පෙන්නනවා. දැන් අපි අපි මේ පින්වතුන් තමන්ගේ ගෙවල් දොරවල් ඇසුරු කරගෙන හිටියා. ඉතින් ඒකේ ඉන්නකොට ඉතින් ගෙවල් දොරවල් තියෙනවා, තමන්ගේ යාන වාහන තියෙනවා, අඹු දරුවෝ ඉන්නවා. ඊළඟට ලෝකේ ගැනත් විස්තර අපේ ගෙදෙට්ටම හම්බ වෙනවා රූපాయనిය එහෙම හරහා. ඉතින් ලෝකෙත් තියෙනවා. ඉතින් අඟහරු ලෝකෙට එහෙම ගිහිල්ලා තිබුණා නම් කවුරු හරි ඒකේ විස්තර ටිකක් පෙන්වනවා. ඉතින් අපිට අඟහරු ලෝකෙත් තියෙනවා. ඉතින් අපිට නැති දේවල් නැහැ. හැම දෙයක්ම තියෙනවා. ඉතින් හැම දේවල් ගැනම ඉතින් ප්‍රශ්න දැන්. අපි හිතමු අඟහරු ලෝකෙදී ඔන්න ගිය යානාවක් කඩන් වැටලා නම් ඔන්න ඉතින් අපිට ඒකත් මතක් වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් අපේ දැන් හිත හැම තැනම ඔන්න දැන් දේවල් තියෙනවා කියලා සංඥාවක් තමයි තියෙන්නේ. නමුත් ඔන්න අපි එන ඔන්න අපි තුම ආරණ්‍යට ආවා. ආරණ්‍යට ආවට පස්සේ දැන් රූප වාහිනිය ඇත්තෙත් නැහැ. ටෙලිෆෝන් එකත් බාර දෙන්න වුණා. කතා කරන්න විදිහක් ඇත්තෙත් නැහැ. දැන් ඉතින් අඟහරු ලෝකේ මොකක්ද වුනේ කියලා දන්නේ නැහැ. දැන් ඉතින් හිර වෙලා තියෙන්නේ. දැන් අර gedara සංඥාව නැත්නම් නගර නගරේ තිබිච්ච සංඥා ටික පොඩ පොඩ ඉතින් අමාරුවෙන් ඔන්න අතහැරලා දානවා. දැන් ඒතර තේරෙනවා දැන් නම් gedara මතක් වුණේ නැහැ. අඟහරු ලෝකේ මතක් වුණේ නැහැ. ඇමරිකාව මතක් වුණේ නැහැ. ජපානය මතක් වුණේ නැහැ. ඉතින් මේ එක එක රටවල් වල හිටපු කට්ටියට ඉතින් හරි අමාරුයි. ඒවත් ඔක්කොම මතක් වෙනවනේ. ඉතින් ඒවත් කොහොම හරි මතක් වුණේ නැහැ. ලංකාවත් මතක් වුණේ නැහැ. අන්තිමට දැන් ඔන්න මේ ආරන්නේ ප්‍රශ්න විතරයි තියෙන්නේ. ඔන්න දැන් මෙතන මේ රැට කන්න දෙන්නේ නැහැ කියලා දුන් ප්‍රශ්නයක්. ඊළාට මේ රිලව් ඉන්නවා කියන ඔන්න ප්‍රශ්නයක්. බල්ලෝ කෑ ගහනවා කියන ඔන්න ප්‍රශ්නයක්. සද්ද ඇහෙනවා කියලා ප්‍රශ්නයක්. වහිනවා කියලා ප්‍රශ්නයක්. දැන් මේ ආරණ්‍යට අදාළ ප්‍රශ්න ටිකක් විතරයි තියෙන්නේ. අර ගෙදෙට්ට අදාළ ප්‍රශ්න, රටට අදාළ ප්‍රශ්න, ලෝකෙට අදාළ ප්‍රශ්න, අඟහරු ලෝකෙට අදාළ ප්‍රශ්න මොකක්වත් නැහැ. දැන් අන්න හිතේ යම් හිස්පවක් තියෙනවා අර අර බාහිර දේවල් වලින් හිත දැන් ටිකක් නිදහස් වෙලා. අන්න මේ ආරණ්‍ය සීමාව තුළ විතරක් අන්න දැන් හිතට අදාළ ප්‍රශ්න ටිකක් තියෙනවා. ලෝකෙට ගියා නැත්නම් රටට ගියා ගමට ගියාම නගරෙට ගියාම ලෝකෙට ගියාම ග්‍රහලෝකවලට ගියාම අපේ මේ ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙනවා මිසක් සංඥා ප්‍රමාණය වැඩි වෙනවා මිසක් අඩු වෙලා නැහැ. නමුත් දැන් අපි මෙතන මේ කොටුවීම හරහා හිරවීම හරහා අර සංඥා ප්‍රමාණෙන් සෑහෙන ප්‍රදේශයක් දැන් අඩු වෙලා තියෙනවා. අපේ හිතේ යම් පමණක දැන් සැහැල්ලුවක් තියෙනවා. මොකද සංඥා අඩු වෙලා. ඊළඟට අපි මොකද කරන්නේ? ඔන්න දැන් වාඩි වෙලා අපි දැන් කයට හිත ගන්න බලනවා. අපි තුමු යම් අවස්ථාවක ඔන්න සාර්ථක වෙලා මේ කයේම හිත පවතිනවා. මේ කයේම හිත පවතිනකොට අන්න දැන් ආරණ්‍ය ප්‍රශ්නත් නැහැ. දැන් රිලව් ගැන ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. රැට කන්න නැති එක ගැන ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ඊළඟට වහින එක ගැන ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ඔන්න සංවිධායකතුමිය ගැන ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. මොකද කය ගැන විතරයි ප්‍රශ්නේ තියෙන්නේ දැන්. දැන් ඒතර කයේ ඔන්න දැන් හිත හිර වෙලා ගන්නට තියෙනවා. ඒතර අරව ඔක්කොම හිස්. අර ඔක්කොම අයින් වෙලා. හැබැයි කය ගැන ප්‍රශ්නයක් තියෙනවා. කය ගැන තමයි යාට දැන් දැනෙන්නේ. අපි දැන් ඔහොම කයේ ඉන්නකොට එයාගේ හිතේ ඔන්න ධාතු ලක්ෂණයක් පහළ වෙනවා. අපි තුන් තද ගතියක් කියලා. දැන් මේ තද ගතිය ගැන එයා හොඳට බලාගෙන ඉන්නවා. ඒක හට ගන්නා ආකාරය, වෙනස් වෙන ආකාරය, පැතිරෙන ආකාරය හොම් බලාගෙන ඉන්නකොට අපි හිතමු දැන් මේ කය සාමාන්‍යයෙන් ධාතු හතරකම මේ හැලහැප්පීම් තියෙනවා මේ කය ඇතුලේ. හැබැයි අපි හොඳට මේ වෙලාවේදී මේ තද ගතියක හැසිරීම ගැන විතරනම් අවධානය යොමු කරන්නේ. එතකොට අන්න මේ හතර මහා ධාතුවෙන් එක ධාතුවක් ගැන විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතිරි ධාතු තුනත් අන්න නැති වෙලා. ඒකත් ඈත් වෙලා අපිට දැන් මේ එක ධාතුවක පමණක් ස්වභාවයයි ඔන්න හිතේ තියෙන්නේ. අපි තුමු දැන් ඒකත් ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවන් නම් ඊටාම ශීඝ්‍රයෙන් ඇතිලා නැතිලා යනවන් නම් මෙන්න මේ ධාතුව ගැනවත් නිමිත්තක් ගන්න බැරි වෙනවා. අන්න හිත නිමිති නොගන්නා ස්වභාවයට යන්න ඉඩ තියෙනවා. ඔකට සාමාන්‍යයෙන් අනිමිත්ත ස්වභාවයක් කියලා කියනවා. එතකොට මේ නිමිති නොගන්නා තත්වයකට හිත ගියොත් අන්න එතන එක්තරාන්දම නිදහසක් තියෙනවා. හැබැයි ඒත් ඒ ස්වභාවය තුළ අපිට හිත පවත්වන්න බෑ. මේ අනිමිත්ත ස්වභාවය තුළවත් හිත පවත්වන්න බෑ. බුදුරජාන් වහන්සේ කියනවා අනිමිත්තෝ චේතෝ සමාදම්මි චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති. දැන් මේ සමාධිය තුළ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. එයා පොඩ්ඩක් ඔන්න විනාඩියක් ඒක හරි ගියා. ඔන්න විනාඩි දෙකක් ඒක පවත්වන්න උත්සාහත් වෙනවා. සිත ඒ තුළ මේ බැස ගන්නන්න උත්සාහ මේ තුළ මේ යොමු කරලා තියන්න උත්සාහත් වෙනවා. ඒ තුළම හිත ප්‍රසාදයටපත් කරලා සතුටු කරවලා තියන්න උත්සාහත් වෙනවා. ඒ තුළ හොඳට සමාදම් කරවලා පිහිටවලා තියන්න උත්සාහත් වෙනවා. සම්තිට්ඨති අදිමුච්ඡති. ඒක ගැනම හිත යොමු කරන්න උත්සාහත් වෙනවා. හැබැයි ඒක සමහරලාටින් සාර්ථක වෙනවා සමහරලාට අසාර්ථක වෙනවා. දැන් මේ කාරණාව මහා ශුන්‍ය සූත්‍රයේදී හිම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. දැන් මේ ආධ්‍යාත්මික යම්කිසි සංස්කාර ධර්මයක් පාවිච්චි කළා. රූපයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් පාවිච්චි කළා. මේ ස්වභාවය මතු කරගන්න උත්සාහත් වුණාට ඇතැම් වෙලාවක මේක සාර්ථක වෙනවා, ඇතැම් වෙලාවට අසාර්ථක වෙනවා. ඊටාම ප්‍රායෝගිකව මේ දේ සිද්ධ වෙන ආකාරය බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඉතින් අසාර්ථක වුණොත් අන්න එයා තවත් ඉතින් ඒකට උත්සාහත් වෙනවා. ක්‍රම සහ විදි යොදනවා. අපි හිතමු හිතේ තව ටිකක් සමාධි ගතිය වැඩි දියුණු කරගන්නවා. වැඩි දියුණු කළා නැවතත් ඒ දිහා හොඳට බලනවා. ඔන්න සමාහලට ඔන්න සාර්ථක වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න බාහිරට දානවා. අපි හිතමු ඔන්න සද්දයක් අහුවෙනවා. සද්දයක් ඇති වෙන්න තියෙන ස්වභාවය දකිනවා. ඒකේ නැති වෙලා යන හැටි බලාගෙන ඉන්නවා. ඒ හරහා සමාහලට හිත නිමිති නොගන්නා තත්යකටපත් කරන්න අන්න යෝගාවචරය උත්සාහත් වෙනවා. සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට හරියන්නේ නැහැ. ඉතින් හරි ගියේ නැත්නම් ඒත් ඉතින් නිකන් ඉන්න ආයෙත් උත්සාහත් වෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන ඔන්න සක්මනට යන්න හිතෙනවා. සක්මනට යන්න හිතනකොටත් එයා අදිෂ්ඨානයක් කරනවා මේ මගේ හිතේ කෙලෙස් පහළ නොවි මේ කටයුත්ත සාර්ථක කරගන්න මට අවස්ථාව ලැබේවා කියලා ඉතින් හිතේ අදිෂ්ඨානයක් එහෙම ඇති කරගෙන දැන් එයා යනවා. ගියාමත් ඉතින් අන්න සක්මනේදී මේ උත්සාහය දරනවා. සක්මනේ මුලින් ඔන්න අරමුණකට හිත දාගෙන ඒ අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකගෙන යන ගමන් අභිප්‍රාය තියෙන අර මොකකින්වත් මොකක්වත් අල්ලපු නැති தത്വෙට හිත ගන්න. සමහරවට සාර්ථක වෙනවා සමහරවට සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් හරිම තාත්වික අන්දමින් බොහොම ප්‍රායෝගික අන්දමින් බුදුරජාන් වහන්සේ මේ කාරණාව කියනවා. අපි හිතමු එයාට ඔන්න හිටගෙන ඉන්න හිතනවා. හිටගෙන ඉන්න ඉන්නකොටත් මේ தත්ත්වය කළ බලනවා. ඔන්න හිටගෙන ඉන්නවා. බැරිද මට මොකක්වත් අල්ලන්න නැතුව හිටගෙන ඉන්න. ඒ කියන්නේ මේ වැටෙනවට අල්ලන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. හිතින් මොකක්වත් අල්ලන්න නැතුව ඉන්න පුළුවන්ද? මේ හිටගෙන ඉන්න අවස්ථාවේදී රූපයක් අල්ලන්න නැතුව, වේදනාවක් අල්ලන්න නැතුව, සංඥාවක් අල්ලන්න නැතුව, සංස්කාරයක් අල්ලන්න නැතුව, විඥානයක් අල්ලන්න නැතුව පුළුවන්ද මට හිටගෙන ඉන්න? ඊළඟට බුදුරජාන් වහන්සේ කියන හිඳගෙන ඉන්න. යාට දැන් ඉඳගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට මේ தත්ත්වයා කරන්න උත්සාහත් වෙනවා. ඊළඟට බැරි වෙලාවත් ඔන්න කතා කරන්න සිද්ධ වෙනවා. කතා කරද්දි පුළුවන්ද හිත මොකක්වත් වැඩි අල්ලන්න මේ කටයුත්ත කරන්න. එතෙන්ද බුදුරජාන් වහන්සේ මේ පැහැදිලි කරනවා කතා කරනවා නම් මේ নানা ප්‍රකාර කෙලෙස් වැඩෙන කතාවලට යන්නේ නැතුව බුදුරජාන් වහන්සේ මේ නිවනට යොමු වෙච්ච කතා 10ක් පෙන්ලා තිනවා. අන්නේ කතා 10න් එකක් විතරක් කරන්න කියලා අන්න අවවාද කරනවා. ඊළඟට හිතේ විතර්ක පහළ වෙනවා. ඉතින් විතර්ක පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේවා කාම විතර්ක නම් අයින් කළා දාන්න. ව්‍යාපාද විතර්ක නම් අයින් කළා දාන්න. විහිංසා විතර්ක නම් අයින් කළා දාන්න. ඔන්න එයා ටික ටික ටික මේ හිත ආරක්ෂා කරගන්නවා. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අර ඇතුළත තියෙන අරමුණු පාවිච්චි කළා හෝ බාහිර තියෙන අරමුණු පාවිච්චි කළා මෙන්න මේ හිතේ තියෙන මුකුත් නොවල්ලන ස්වභාවය, නිමිති නොගන්නා ස්වභාවය, හිතේ තියෙන නිදහස් ස්වභාවය වර්ධනය කරගන්න උපදෙස් දෙනවා. තස්ස අජ්ජත්තං ශුඤ්ඤතං මනසිකරෝතෝ අජ්ජත්තං ශුඤ්ඤතාය චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති ඒ කියන්නේ මේ ඇතුළත හිස් ස්වභාවයක් ඇතුළත නිදහස් ස්වභාවයක් කෙනෙක්ගෙන් පුජ්‍යලයෙන් මමෙක්ගෙන් තොර ස්වභාවයක් ඇති කර ගැනීම සඳහා අන්න එයා හිත මේ උත්සාහත් වෙනකොට අන්න ඒ තුල හිත බැස ගන්නවා. ඒ තුල හොඳට හිත පහදිනවා. ඒ තුල හොඳට හිත පිහිටනවා. ඒ තුලින්ම හිත නිදහස් වෙනවා. හැබැයි සමහරවිට ඒක වෙන්නේ නැහැ. ඒක බුදුරජාන් වහන්සේ කියනවා තස්ස අජ්ජත්තං ශුඤ්ඤතං මනසිකරෝතෝ අජ්ජත්තං ශුඤ්ඤතා චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුච්ඡති අරකම අනිත් පැත්ත දාලා කියන්නේ කියන්නේ එතෙන්දී හරි ගියේ නෑ වැඩේ හරියට බැසගත්තේ නෑ ශුඤ්ඤත ස්වභාවය තුළ නිදහස් ස්වභාවය තුළ හිත බැසගත්තේ නෑ හරියට හිත පැහැදුනේ නෑ හරියට ඒ තුළ හිටගත්තේ නෑ ඒ තුළ පිහිටියේ නෑ හරියට ඒ තුළින් හිත නිදහස් වුනේ නෑ ඉතින් මේ විදිහට හරි ප්‍රායෝගික විදිහට බුදුරජාණන් වහන්සේ අර යෝගාවචරය උනන්දු කරනවා මේ මුකුත් නොඅල්ලන ස්වභාවය ප්‍රායෝගිකව වඩන්න. ඉතින් එතකොට දැන් මේ ස්වභාවයෙන් නැවත නැවත වඩන යෝගාවචරයා දැන් ඊළඟට උත්සාහත් වෙනවා එයාට තේරෙනවා මේ தත්ත්වේ පවත්වන්න බැරි මේ කෙලෙස් නිසා. දැන් මේ සමාධියත් ඇතම් වෙලාවට තියෙනවා. නමුත් තිබුණත් මෙන්න මේ කෙලෙස් නිසා මේක தත්ත්වේ පවත්ව ගන්න අමාරුයි. ඉතින් ඒ தත්ත්වය පවත්වන්න බැරි නිසා එයා තේරුම් ගන්නවා මෙතන මේ කෙලෙස් වලින් හිත නිදහස් කරගන්න තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. මොකද මේක මේ සමාධි කළා හිර කළා මේක තියාගෙන ඉන්නත් බෑ හැමතිස්සෙම. හැබැයි කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගත්තා නම් අන්න මේ එකක්වත් අල්ලන්නතෝ ඉන්න ගතිය හිතේ වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් අපි මේකෙම තව ටිකක් විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට මේ හිතේ තියෙන මුකුත් නොඅල්ලන తත්වය ගැන ටිකක් පැහැදිලි කරලා දෙනවා. මේ වෙලාවේදී මෙහෙම ප්‍රකාශයක් කියනවා. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති. ඒ කියන්නේ මොකක් හරි අල්ලගෙන ඉන්න කෙනාට හැමතිස්සම ඒක නිසා සැලීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි රූපයක් අල්ලගෙන ඉන්නකොට. අපි හිතමු ඔන්න කාගේ හරි රූපයක් අල්ලගෙන ඉන්නවා කියලා. ඔන්න අපි කැමති කෙනෙක්ගේ රූපයක් ඉතින් අපි අල්ලගෙන ඉන්නේ. හිතින් මවාගෙන ඉන්නේ. හිතින් ඒක තමයි ඇසුරු කරන්නේ. අර අපි මතක් කළේ අහස දිහා බැලුවාමත් එයාවයි පේන්නේ. පොළොව දිහා බැලුවාමත් එයාවයි පේන්නේ. කොහෙ දිහා බැලුවාමත් එයාවයි පේන්නේ. අපි හිතමු මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එයා වෙන එක්කෙනෙක් එක ගියා කියලා. එතකොට ඔන්න හිත කඩන් වැටෙනවා. ඔන්න හිත සැලෙනවා. නිස්සිතස්ස චලිතං. අනිස්සිතස්ස චලිතං නැත්ති. හැබැයි මොකක් අල්ලපු නැති හිතක් නම් තිබුණේ එයාට අර වගේ සැලීමක් නැහැ. දැන් අර වගේ වැටීමක් නැහැ. අනිස්සිතස්ස චලිතං නැත්ති. චලිතේ අසති පස්සද්දි. දැන් මේ විදිහට මොකක්වත් අල්ලපු නැති හිතක් තියෙනවා නම් අන්නේ හිතේ යම් සැහැල්ලුවක් තියෙනවා. මොකද අල්ලපු හිත හරි බරයි. ඔළුව උඩ තියාගෙන ඉන්න සෑහෙන පොදියක්. ඉතින් හරි බරයි. නමුත් මේ ඔළුවේ තියෙන පොදිය සම්පූර්ණයෙන්ම අයින් කරලා බිමින් තිබ්බට පස්සේ හරිම හැල්ලුයි. හරිම පසද්දි. පසද්දියා සති නැති නොහෝති. දැන් යම් අවස්ථාවක හොඳට මේ වර්තමාන වශයෙන් මේ හිත සැහැල්ලු වෙලා නම් අන්න ඒ වෙලාවේදී නතිය නැහැ. නති කියන්නේ පින්වත්නි තණ්හාවට නමක්. දැන් මේ තණ්හාවෙන් තමයි අපිව යොමු කරන්නේ ඊළඟ මොහොත අල්ලන්න. මට මේ ඉන්න විදිහ මදි. මට ඊළඟ එක ඕනේ. මට මේ තියෙන gedara මදි මට තව ගයක් ඕනේ. මට මේ තියෙන වාහනේ මදි තව ලොකු වාහනයක් ඕනේ. මට මේ තියෙන ඇඳුම මදි මට වෙන ඇඳුමක් ඕනේ. මට මේ තියෙන සිවුර මදි මට වෙන සිවුරක් ඕනේ. මේ තියෙන පාත්‍රයේමද මදි මට ලොකු පාත්‍රයක් ඕනේ. හැමතිස්සෙම අර ඊළඟ එකක් ඉල්ලන ගතිය මෙන්න මේ තණ්හාවේ තියෙනවා. හැමතිස්සෙම ඉස්සරහට නැඹුරු වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ භව ගමන යන්න මෙන්න මේ තණ්හාවෙන් තමයි ඊළඟ ඊළඟ ඊළඟ තැනට අපි යොමු කරන්නේ. එතකොට අපේ හිතේ ඇති වෙන්නේ හැමතිස්සෙම මම ඉන්නවා. ඊයේත් හිටියා, දැනුත් ඉන්නවා, ඔන්න හෙටත් ඉන්නවා. එන සතියෙත් ඉන්නවා. එන මාසෙත් ඉන්නවා. එන අවුරුද්දෙත් ඉන්නවා. එන භවෙත් ඉන්නවා. ඔන්න අපි මේ භව තෘෂ්ණාව මගින් මුලා කරන හැටි. දැන් යම් අවස්ථාවක හිතේ හොඳට දැන් මේ සැහැල්ලු ස්වභාවය ඇවිල්ලා මොකක්වත් අල්ලන්නේ නැතුව හිත අර වගේ ඉන්නවනම් බුදුරජාන් වහන්සේ කියනවා අනිසිතස්ස චලිතං නත්ති මොකක්වත් අල්ලපු නැති හින්දා යාට සැලවීමක් නැහැ සැලීමක් නැහැ චලිතේ අසතිපස්සද්දි. අන්න ඒ සැලීමක් නැති නිසා අන්න ඒ හිතේ සැහැල්ලුවක් තියෙනවා. පස්සද්ධ්‍යා සති නැති නොහොති. එතකොට මේ වගේ හිතේ සැහැල්ලුවක් ආතතියෙන් තොර ගතියක් තිබීම තුල එතන තණ්හාව නැහැයි කියනවා. නතියා අසති ආගති ගති නොහොති. දැන් මේ තණ්හාවෙන් හිත නිදහස් නිසා එහාටයි මෙහාටයි යෑමක් හිතේ නැහැල්ලු. දැන් පින්වත්නි අපේ හිත අපි හිතමු ආනාපාන සතිය වඩනකොට ඇයි මේ එහාට මෙහාට යන්නේ? ආධුනික යෝගාවචරයේගේ හිතක් ඇයි මේ තරම් අතීතයටයි අනාගතයටයි දුවන්නේ? ඇයි මේ ආස්වාසය ප්‍රස්වාසය තුළ සතුටින් ඉන්නේ නැත්තේ? අපි තුන් මේ යෝගාවචරයගේ අභිප්‍රාය දැන් මේ ආස්වාසය තුළ හිත පවත්වන්න. නමුත් හිත කැමති නැහැ. මොකද තණ්හාවෙන් කියනවා මේක කිසි රහක් නැහැ. අර එළියේ තමයි රහ තියෙන්නේ. එළියේ තමයි ප්‍රනීත දෙයක් තියෙන්නේ. ඉතින් හිත පයින්නෝ. අතීතයක් මතක් කළා. ඔන්න අතීතයේ සිද්ධ වෙච්ච යම් මීට වඩා සුන්දර දෙයකට ප්‍රණීත දෙයකට හිත පයින්නෝ තණ්හාව නිසා අනාගතය හා සම්බන්ධයෙන් යම් කිසි සැලසුම් කිරීමක් බලාපොරොත්තුවක් හරි ප්‍රණීතයි හරි රසවත් දැන් මේ තියෙන ආස්වාසය අධ්‍යා බලන් ඉන්නකට වඩා ඉතින් මේ හුලම් දිහා බලලා හරියනවද කියලා ඔන්න හිත පයින්නෝ තණ්හාවෙන් ගෙනිහිල්ලා දානවා එළියට එතකොට හැම තිස්සෙම මෙන්න මේ හිතේ එහාටයි මෙහාටයි එහාටයි මෙහාට යන ගතියක් තියෙනවා නමුත් මෙතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා නතියා අසති ආගති ගති නොහෝති. ඒක යම් අවස්ථාවක මේ හිත තණ්හාවෙන් තොරනම් తాවකාලිකව වෙන්න පුළුවන්. මේ වෙලාවේදී තණ්හාවෙන් හිත තොරනම් ආගති ගති නොහොති. මේ අවස්ථාවේදී හිතේ යෑම් ඊම් නැහැ. එහා මෙහා යෑමක් දැන් හිතේ නැහැ. ආගති ගතිය අසති චුතූපපාතේ නොහොති. එහෙම යෑම් ඊම් නැත්තම් මේ හිතේ ඉපදීම් මැරීම් නැහැ. චුතූපපාප්තේ අසති නේව ඉද න හුරං න උභයමන්තරේ. දැන් මේ විදිහට ඉපදීම් මැරීම් නැත්තම් ඒ හිත එතනත් නැහැලු. ඒ හිත කියනට වඩා මම කියලා කියමුකෝ. මම එතනත් නැහැ, මෙතනත් නැහැ, මේ දෙක අතරත් නැහැ. ඒ සේවන්තෝ දුක්ඛස්ස. මෙයම දුකෙහි කෙලවරයි කියලා කියනවා. එතකොට අපිට තේරෙනවා මේකේ මේ අමුතු කතාවක් දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොයිතරම් සූක්ෂමව මෙන්න මේ මොහොතේ දුකින් තොරව වාසය කරන්න පුළුවන්ද? අපේ තණ්හාව තුළින් තමයි දුක ඇති කරලා දෙන්නේ. අපි මේ මොහොතේ මම දැන් සතුටින් ඉන්නවා. කාය පස්සද්ධියක් තියෙනවා, චිත්ත පස්සද්ධියක් තියෙනවා. හිතේ සැහැල්ලුවක් තියෙනවා. ඉතින් මම හිතුවොත් මේක හරිම ඒකාකාරී, මේකේ රසය මදි කියලා අන්න ඒක තමයි තණ්හාවෙන් කියන්නේ. තණ්හාවෙන් ඉතින් කියනවා මේක හොඳයි කියලා. ඉතින් මොකක් හරි එකක් එයා අල්ලලා දෙනවා. අපි තුමුන රූපයක් බලන්න කියලා කියනවා එයා. ඉතින් අපි ගිහිල්ලා රූපයක් බලනවා. හැබැයි ඒ බලන බැල්ම ඒ රූපයේ ලබන ආස්වාදය හරිම తాවකාලිකයි. ඒක ඉතින් අර සීනි බෝලයක් මේ හපනවා වගේ තමයි. ඒක පුංචේලාගෙන් ඒක නැතිලා යනවා. ආයිත් අර தත්වෙටමයි එන්නේ. එතකොට මේ හැමතිස්සෙම ඒ අර සීනි බෝලයක් ඉල්ලන අවස්ථාවේදී අපි හිතනවා ඉතින් මේකෙන් ලොකු ආස්වාදයක් ලැබෙයි කියලා. ඉතින් අපි සීනි බෝලයක් අරගන්නවා. ඉතින් ඒක භුක්ති විඳිනකොට අන්න භව තත්ත්වයක් තියෙනවා. එතන තියෙන්නේ හරි કૃතිම දෙයක්. අර තිබිච්ච පස්සද්ධිය නෙමෙයි එතන තියෙන්නේ. අන්න తాවකාලික වින්දනයක් එතන තියෙන්නේ. ඒ తాවකාලික වින්දනයක් ලබන අවස්ථාවේදී අන්න භව තත්වයක් තියෙනවා. නිකන් වෙන ලෝකයක ඉන්නේ. අර අපි මැජික් දර්ශනය ගැන කතා කරනකොට මැජික් දර්ශනයක් පෙන්නකොට අන්න අපි ඒකෙන් ලොකු ආස්වාදයක් ලබනවා. අපි ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි. අපි ඉන්නේ මැජික් ලෝකේ. මැජික් ලෝකේ එතකොට හාවෝ ඉන්නවා, පරියෝ ඉන්නවා, මැජික් යෂ්ටි තියෙනවා. මේ තොප්පි තියෙනවා, මල් තියෙනවා, নানা ප්‍රකාර දේවල් තියෙනවා. දුම් දානවා. ඉතින් අර මැජික් කාර්ය අපිව ඕන ඕන විදිහට මුලා කරනවා. ඉතින් අපි ඉතින් මැජික් ලෝකයේ තුල අතරමං වෙලා අපි මැජික් රස විඳිනවා. අපි මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. අන්න භව තත්ත්වයක්. මෙන්න මේ සිද්ධිය අපේ හිතේ බොහොම සූක්ෂම වශයෙන් සිද්ධ වෙනවා. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ මෙතෙන්දී විස්තර කරන්නේ අන්න ඒ භව තණ්හාව අපේ හිතේ නැත්තම් ඒ වෙලාවේදී කාම තණ්හාවක් ඇත්තෙත් නැහැ. විභව තණ්හාවක් ඇත්තෙත් නැහැ. ඒ හිත බොහොම සංසුන්ව බොහොම තෘප්තිමත්ව හරිම සැහැල්ලුවෙන් පසද්දයෙන් මෙන්න මේ අවස්ථාවේදී ජීවත් වෙනවා. එහෙම තියෙනකොට හිත එහෙම යන්නේ නැහැ. ආගති ගතිය අසති. ඒ කියන්නේ එහාට මෙහාට යෑමක් මේ හිතට දැන් අවශ්‍ය නැහැ. මොකද තෘප්තිමත්. ආගති ගතිය අසති චතුපපාතෝ නොහෝති. අර භව තත්වයක දැන් ඉපදීමක් සිද්ධ වුණේ නැහැ. එහෙනම් මරණයක් ඇත්තෙත් නැහැ. දැන් මේ මෙතන ඉපදෙනවා මරණය ඉපදීම මරණය කියන එක අපි හිතන්නේ මේ භවයේ ඉපදීම ඊළඟ භවයේ මේ ඉපදීම ඒ ආදී වශයෙන්. නමුත් මෙතන මේ යම් සංසිද්ධීන් වලට අදාළව මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. භව තෘෂ්ණාවෙන් අපිව මොකක් හෝ සිද්ධියකට උපද්දවන්න තමයි හදන්නේ. ඉතින් අපි ඉපදුනේ නැත්තම් ඒ සිද්ධිය තුල ඉතින් මරණයක් ඇත්තෙත් නැහැ. අපි මැජික් බලන්න ගියේ නැත්තම් මැජික් ලෝකේ ඉපදීමක් ඇත්තෙත් නැහැ. එහෙනම් මැජික් ලෝකෙන් මරණයක් ඇත්තෙත් නැහැ. මොකද අපි හිටියේ gedara. මොකද අපි දන්නවා අර විඥාකාරය කියන්නේ ප්‍රෝඩාකාරයක් කියලා. මිනිස්සයා මේ අපෙන් සල්ලි ගන්න අපිව මුලා කරන එකයි කරන්නේ. අපිට ඔක්කොම මිනිස්සයාගේ අස්පැන්දුන් ටික තේරිලා. ඉතින් අපි යන්නේ නැහැ මේ මැජික් බලන්න. අපි ඉන්නව ගෙදෙට් වෙලා. අන්න ඒ වගේ තත්වයකදී අන්න මැජික් ලෝකයක ඉපදීමක් අපිට නැහැ. මැජික් ලෝකයෙන් චුත වීමක්, මැජික් ලෝකයේ මරණයටපත් වීමක් අපිට නැහැ. අපි ඉන්නේ බොහොම සාමකාමී පරිසරයක. අන්න වගේ බුදුරජාන් වහන්සේ කියන්නේ එතකොට ආගති ගතිය අසති චතුප්පපාතේ නොහෝති. චතුප්පපාතේ අසති නේව ඉද නහුරං න උභයමන්තරේ. එතකොට මේ වගේ ඉපදීම් මැරීම් වලින් තොරනම් එතකොට එතනත් මම නැහැ, මෙතනත් මම නැහැ, මේ දෙක අතරත් නැහැ, දුකකුත් නැහැ. ඔන්න මේ අනිශ්චිතව වාසය කිරීම තුළ අපිට ලැබෙන ඒ කියන්නේ මේ බොහොම ගැඹුරු මට්ටමකින් මේ හිතේ ඇතිවන පරිවර්තනය බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. අපි මොකක් හරි අසුරු කරනකොට ඒකට අහු වෙලා ඒකේ තියෙන ක්‍රියාකාරීත්වයට නතු වෙලයි අපි ඉන්නේ. ඒකට හිර වෙලයි ඉන්නේ. ඒක වැටෙනකොට අපිත් වැටෙනවා. එයා අඬනකොට මටත් ඇඬෙනවා. එයා hina වෙනකොට මටත් සතුටුයි. මම එයාව අයින් කළා නම් ඉන්නේ. එයා ඉතින් ඇඬුවත් එකයි මට hina වුණත් එකයි. මට ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඒ වගේ තමයි. ඉතින් එතකොට අපි එතකොට මේ අපි තුලම ජීවත් වීම, ස්වාධීනව ජීවත් වීම, නිදහස්ව ජීවත් වීම. අපේ හිත සරලව නිදහස්ව මොහොකටවත් හේතු වෙන්නේ නැතුව මොකක්වත් අල්ලන්නේ නැතුව මෙන්න මේ ජීවත් වීම අන්න බුදුරජාන් වහන්සේ අගය කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට විස්තර කළා මෙන්න මේ අනිශ්චිත ස්වභාවය ගැන ඊළඟට මේ අනිමිත්ත ශුන්්‍යත මේ වගේ විමෝක්ෂ මුඛයන් ගැන බුදුරජාන් වහන්සේ මේ රහතන් වහන්සේලා ජීවත් වෙන ආකාරය ඒ උන්වහන්සේලාගේ හිත මොන වගේ තැනක්ද ඇසුරු කරන්නේ කියලා වෙනත් පැත්තකින් ඔන්න කියලා දෙනවා. ධම්මපදයේ අරහන්ත වර්ගයේ මේ ગાථා යුගලයක් එනවා මම එක ગાතාවක් තෝරගත්තා. ධම්මපදයේ අරහන්ත වර්ගයේ මෙන්න මේ විදිහට කියනවා. යස්සාසවා පරික්ඛීනා ආහාරේ ච අනිසිතෝ. ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. ආකාසේව සකුන්තානං පදං තස්ස දුරන්නයං මේ පිංගුතුන් අහලත් ඇති මේ ගාතාව බුදුරජාන් වහන්සේ කියනවා යස්සාසව පරික්ඛීන යම් ඒ ආශ්‍රව ස්වභාවයක් තිබුණා නම් ඒ සියලුම ආශ්‍රවයන් ඡය වෙලා ආහාරේච අනිසිතෝ සතර ආකාර ආහාර වලින් දැන් මේ හිත නිදහස් එක ආහාරයක්වත් ඇසුරු කරන්නේ නැහැ ඒ කියන්නේ මේ අපිට තියෙන මේ කබලින්කාර ආහාරය ගැනත් එයා උන්වහන්සේගේ හිතේ දැඩි ඇල්මක් බැඳීමක් කෑදරකමක් මොකක්වත් නැත්තේ නෑ ස්පර්ශ ආහාරයන් සම්බන්ධයෙන් ඇල්මක් නැහැ. ඊළඟට මේ මනෝ සංජේතන ආහාර සම්බන්ධයෙන් ඒ හිතේ ඇල්මක් නැහැ. ඊළඟට විඥාන ආහාර සම්බන්ධයෙන් ඒ හිතේ ඇල්මක් නැහැ. මොකද ආශ්‍රවශය වෙලා. ආහාරේ චනිස්සිතෝ. දැන් හිත කොහෙද තියෙන්නේ? ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. අන්නේ රහතන් වහන්සේගේ හිත මෙන්න මේ ශුඤ්‍යත අනිමිත්ත ආදී මේ බඳු ගොදුරු බිම් තමයි වාසය කරන්නේ. ඒව තමයි ඇසුරු කරන්නේ. හැබැයි ඒවැ මොනවද තියෙන්නේ? පින්වත් මුකුත් නැහැ ඉතින් අල්ලන්න දෙයක් නැහැ. ආහාර හතරක් නැහැ. රූපයක් අසුරු කළලත් නැහැ. වේදනාවක් අසුරු කළලත් නැහැ. සංඥාවක් අසුරු කළලත් නැහැ. සංස්කාරයක් අසුරු කළලත් නැහැ. විඥානයක් අසුරු කළලත් නැහැ. ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. ආකාශේව සකුන්තානං පදං තස් දුරන්නය. දැන් අපි මුහුදු වෙරළේ ඇවිද්දොත් අපේ පාසටහන් තියෙනවා. හැබැයි අහසේ මේ කුරුල්ලෝ පියාසර කරාට, පක්ෂීන් පියාසර කරාට උන්ගේ මේ පාසටහන් නැහැ. එතකොට මේ රහතන් වහන්සේලාගේ ජීවත් වුණාට උන්වහන්සේලාගේ හිත ඇසුරු කරපු තැනක් හොයාගන්න නැහැ. දැන් අපි පාරේ ඇවිද්දාම පාරේ පාසටහන් තිබුණාට කුරුල්ලෝ ඇවිද්දාට පාසටහන් නැහැ අහසේ. අන්න වගේ මෙතන මේ රහතන් වහන්සේලා ජීවත් වෙනවා වගේ පේනවා. නමුත් උන්වහන්සේලාගේ හිත läග සිටීමක්, අල්ල ගැනීමක්, බදා ගැනීමක් මොකක්වත් සිද්ධ නොවන නිසා උන්වහන්සේලාගේ හිත ඇසුරු කළේ මොකද්ද කියලා හොයාගන්න බෑ. එතන පාසටහන් හිටලා නැහැ. ඉතින් අපිට තේරෙනවා මේ කතා කරන தත්වයන් ඊටාම සූක්ෂමයි. ඒතර ටික ටික අපිත් මේ හැකියාවන් අපේ සිත තුළ ඇති කරගන්න උත්සාහත් වෙනවන් නම් කිටි කාලයකට හෝ අන්න අපිත් මේ රහතන් වහන්සේලා වැඩිය මාර්ගේ යන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒක මේ දවසෙන් දෙකෙන් යන මාර්ගයක් නෙමෙයි. මොකද අපේ හිත මේ පුංචි වෙලාවකට මේ ශුන්්‍යත ස්වභාවයක්, අනිමිත්ත ස්වභාවයක්, අනිශ්චිත ස්වභාවයක් ඇසුරු කළා කියලා අපි rahat වෙලා නැහැ. අපේ හිතේ තාම ආශ්‍රව තියෙනවා. අපේ හිතේ තාම කෙලස් තියෙනවා. ඉතින් එහෙනම් අපි බොහොම නිහතමානී වෙන්න ඕනේ මේ හැකියාවන් පොඩ්ඩක් හරි සමහරට අපිට දාව තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ අපි සියල්ල සම්පූර්ණ කරගෙන කියලා. අපිට යන්න තව ලොකු දුර ගමනක් තියෙනවා. නමුත් ඉතින් මේ බුදුරජාන් වහන්සේ පාර පෙන්නලා තියෙනවා. එතන තමයි අපිට තියෙන ලොකුම වාසිය මේ භාග්‍යතුන් වහන්සේ සරණ යාමේ. අපිට පාර හොයාගෙන යන්න තිබුණා නම් අපි කොහේ යයිද කියන්න දන්නේ නමුත් අපි මේ බුද්ධෝත්පාද කාලයක උපත ලැබීම තුල අපිට ලැබිලා තියෙන ලොකුම වාග්ය තමයි මේ භාග්‍යවත් වූ බුදුරජාන් වහන්සේ සරණ යන්න ලැබීම. ඉතින් එහෙනම් අපිත් මේ භාග්‍යවත් වූ බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා මේ පෙන්වන මාර්ගයේ හොඳින් තේරුම් අරගෙන මේ කියන ගුණ ධර්මයන් අපේ සිත් සතන් තුල දියුණු කරගන්න පුළුවන් තරම් උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.